අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වැඩමුළුවක සම්ප්‍රදාන කූලව ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක අපේ 117 වෙනි භාවනා වැඩමුළුව මම හිතනවා ඊ වෙනකොට සම්බන්ධ වෙන සියලුම දෙනාට භාවනා කමඨාන් පිළිබඳව ඒ විස්තර ලැබිලා තියෙන ලැබුණයි කියලා මම විශ්වාස කරනවා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 දැවිල්ලක් දැවිල්ලක් වෙන්න පුළුවන්. නමුත් ඒක සතිය පිහිටව බවට ලකුණක් කරගන්න දන්න යෝගාවචරයා දක්ෂ වෙනවා භාවනාවේ. නැති කෙනා පේන දේවල් කරදරයට අරගෙන මට ඉසිකක්මක් වෙනවා මට බඩ එකක්මක් වෙනවා මට ඔළුව රිදෙනවා තද වෙනවයි කියලා කිව්වට ඒක සතිය තියෙන බාට ලකුණක් කරගන්න තරම් දක්ෂණං ඒකට සූරණං මේක යෝගාවචරයට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 ආස්වාසයට ආපහු ආස්වාද ප්‍රාස්වාසයට හිත යොමු කිරීම අපහසු බව දැනුනි. මේ විට කුමක් කළ යුතුද? ඒ කියන්නේ කම්පණයේ තියෙන එක අපි ඉස්සල ප්‍රශ්නෙම ගත්තොත් ඒකේ පොඩි දිගට යෑමක් කියලා මේක ඔය දැනෙන හැම එකක්ම සතියේ තියෙන බවට ලකුණක්. ඉතින් ඒකෙදී ආනාපානයේ තියෙන සතියයි මේ කම්පන චංචල තියෙන සතියයි දෙක පිළිබඳව තෝරන්න බේරන්න නැතුව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 මේ කම්පන චංචලයේ ආනාපානය ඇතුලේ තියෙන එකක්ද නැත්නම් ආනාපානයෙන් පරිබාහිර දෙකක්ද කියලා දැනගන්න වෙනවා. එතකොට නම් පරිබාහිරයක් නැති යෝගාවචර සමානලාට කලබල වෙන ගතියක් තියෙනවා. ඒ වුණත් ඒ කම්පන චංචලයේ ශරීරය ඇතුලේ තියෙන එකක් නම් ආනාපානය නැති වුණත් යෝගාවචරයට තියෙන මේ මතුවෙන හැම එකම වාසියට හරවගෙන මම මැරිලා නැති බවට ඉඳ ගිහිල්ලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට සතිය පිටු බවට ලකුණක් කරගත්තොත් ඔය කියන ඔය අනතුරු ඔය නපුර සම්පූර්ණ මිහිරියාවක් ප්‍රසන්න භාවයක් වඩපත් වෙනවා. ඉතින් ඒක වෙනකන් ඉතින් යෝගාවචරයේ ගමන ටිකක් ඇඹුලයි. පැංගිරි නමුත් මේ හැම මතුවෙන එකක්ම සතිය තියෙන බවට ලකුණක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒක එන්නේ එන්නේ මිහිරියාවක් බවටපත් වෙනවා. ඊට පස්සේ භාවනාව විනෝදාන්තයක් විතරයි. ඉතින් ඒක නිසා මෙතනදී මේ ප්‍රකටෝපේ ඉන්න තියෙන කම්පැනි හරහා ආනාපානෙ බැලිය යුතුද? බැලුවට පේන්නේ නැත්නම් මොකද කරන්නේ? බැලුවට පේනුනොත් මොකද කරන්නේ කියන එකට දෙන්න තියෙන උත්තරේ තමයි සැකයක් නැතිනම් මොනම පැත්තකවත් අවසන් යන්න එපා එන දෙයට එන්න දෙන්න. සැකනම් විතරක් තමන්ගේ මූල කර්මත්තානේ බලන්න. මූල කර්මත්තානේ ආනාපාන වෙන්නත් පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්නත් පුළුවන්. නිසක දැනදී සැක ඇති කරන්නත් එපා. ඒකෝට ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කළා වෙනවා.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 ඇත්තෙමි. එය දිහා බලා සිටීමෙන් වේදනානුපස්සනාව වැඩෙනවා නේද? මෙයට අමතරව සිරුරේ කිසියම් ස්ථානයකට ස්පර්ශයක් උදාහරණ ආස්වාස බාහිර සුළඟ ඇතිවීමෙන් ලැබෙන විඳීම මෙනෙහි කිරීමෙනුත් වේදනානුපස්සනාව වැඩි හැකි නේද? කරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා මෙයා ඉදිරිපත් කරමි. පහදා දෙනු මැනවි. මුලින් සතිය වගේ බලා ගන්න. ඊට පස්සේ සතියේ ඊටු ඔක්කොම කරලා දෙන්න.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 මේ කායනපසනාවද වේදනානපසනාවද ලකුණු ගන්න හදනවා. ඉතින් අපරාධේ අර බොහොම සරල දේ සංකර කරගෙන පෑදිතියට බොරදිය දාගෙන ඉතින් අනවශ්‍ය ප්‍රශ්න ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔය මොන જાතියට තෝරන්න බේරන්න ගියත් මගේ සතියේ අඛණ්ඩ භාවය වෙන්දට වෙදී සරල ඍජු ප්‍රත්‍යක්ෂණය කළ හැකි සතිය අඛණ්ඩ භාවයේ තියෙනවනම් ඊට ටික සියල්ල සතිය විතින් කරලා දෙනවා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං අවදාමි කියලා ਸਰවචන්සේ සඳහන් කළ තිනවා සබ්බ කිච්ච සාධාරණ සාධක මහා ඇමතිවරයෙක් වගේ සීළු කෘත්‍ය කර දෙන මහා ඇමතිවරයෙක් වගේ යාට බලය දෙන්න යා කරලා දෙන්න. මෙයා මේ කරන්නේ මේ වැඩේද මේ වැඩේද කියලා ඇඟිලි ගහන්න අවශ්‍ය කරන්නේ විශ්වාසයේ සතියට ඉඩ දෙන්න. එයා එතකොට කායනුපස්සනාද වේදනානුපස්සනාද කියලා කියාවි. මේ ඔක්කොටම ඕනලා තියෙන මේ මට්ටම් තාරාතිරම් අදක්කම් විතරයි. සතිය මොකක්වත් ගණන් ගන්න. ওই සතිය කාටවත් පදක්කම් දෙන්නේ නැහැ, තත්තන් දණ්ඩම් දෙන්නෙත් නැහැ, තාරතිලම් දෙන්නෙත් නැහැ. ඒ නිසා සතියට කොනහලා තියෙනවා. මේ පදක්කම් තාරතිලම් වලට ඉස්සර වෙලා වාක්‍ය තුනක්ම ලියනවා. මේක කායන වේදනානුපසනාවද, මේක වේදනානුපසනාවද, මේක වේදනානුපසනාවද කියලා අනවශ්‍ය දෙයක් අරගෙන තියෙනවා. කරුණාකර සරල සතියට ඉඩ දෙන්න. භාවනා බොහොම සරලව ඉදිරියට යන්න.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 රැණක් මෙන් රැණක් මෙන් මගහැරීමට ගොස් සිත විසිරී ගියද නැවතත් සිහිය පවත්වා ගැනීමට වීරිය ගතිමි. එහෙත් මට වැඩි වේලාවක් සක්මන් කළ නොහැකි විය. ඉස්සරදිය සෑදීම නිසා සක්මන්ට බාධා පැමුණිනි. මාගේ සිත දුකටපත් විය. ඊතා අමාරුවෙන් මේ අවස්ථාව ලබාගත් බවත් උපරම ප්‍රතිඵල ලබාගත හැකි බවත් වත් මම සිහිපත් කළමි. ඉන්පසු මා භාවනාව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 කරුණාකර මෙය தত্ত্বය පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. මා පය මා පය එකක් පයක් සක්මන් කර පර්යංකයේ දෙපය එකක් හෝ එකහමාරක් සිටින්නෙමි. වේලාවකට කාලය පිළිබඳ තැකීමක් නැත. පිම්බීම හැකිලිම සිත දීගෙන එක එල්ලේ ගැඹුරට බලාගෙන සිටින විට හැකිලිම සිදුවී ටික වේලාවකට පසුව පිම්බීම ආරම්භ වන්නේ. එතන නිහා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 හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් දිගටම සක්මන වෙනවා. දිගටම සතිය තියෙනවා කියලා හිතා ගන්න. ඒ නිසා ඒ වගේ හිතවිලි එනකොට වේදනාව එනකොට සද්ද එනකොට බලන්න මම ඇවිදින බව දන්නවාද කියලා. ඉතින් බොහොම සරල වැඩක් තියෙන්නේ. ඇවිදින බව දන්නවනම් මම ඒ වැඩේ හරි. එතකොට හිතවිලි වල ගියත් මට ප්‍රශ්නයක් නැහැ. කොහොමද මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනේ.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 ආයෙත් මේ ඒ කියවිලා වැටහිලා නැහනේ. ආයෙත් මේ ප්‍රශ්නයක් අරගෙන මේ කවුද ලිව්වේ කියලා අහලා මේ භාවනාවේදී අපි සතිපට්ඨානය කරනවා මිසක් මේ සමාධියක් ගැන අපේ පොරොන්දුවක් නැහෙනේ. ඒක වැඩ මුළු සංවිධානය කිව්වොත් කියලා දෙනවනම් හොඳ සම්බන්ධයක් ඇති වෙයි. විසිකරන්න බෑ ඒක ප්‍රශ්නයක්වත්. හැබැයි මේකට දාන්න එපා. අපේ මේ සාකච්ඡාවට දාන්න එපා. ඒකට ලං කරලා කියලා දෙන්න. බර බර ගාණක් ඉන්නේ ඒක තේරුම් ගන්න බැරි තැනක. නමුත් ඒක කියලා දුන්නොත් හැදෙනවා. හිතනට වැඩි පිරිසක් හැදෙනවා. ඉදිරිපත් කරන එකට උත්තරේ ඒක වැඩමුළු සංවිධානයේ උත්තර දෙන්න මට දානවට වැඩි. ඒකයි අපි අරගත්ත විනිශ්චය. ප්‍රශ්න ඉච්චලයි සමනස. ඔව් අපි පැය විනාඩි 50ක් විතර කාලය අරගෙන තිනවා ලිඛිත ප්‍රශ්න සඳහා I think කාට හරි ඊට අමතරව තව විනාඩි 10ක් ඉතුරු වෙලා තිනවා. කාට හරි තියෙනවා නම් මේ කල්තබෝ ප්‍රශ්න පිළිබඳව කට උත්තර දෙන්න හෝ දීපුලන්ද උත්තර පිළිබඳව තව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 සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි